සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේශනා භාවනා තියෙනවා 21ක්. ওই 21 තියෙනවා භාවනා 10 ගණනක්. නැවත ඒක සම්පින්දණය කරන භාවනා හතරයි. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔය හතරම එක එක චරිතවලට ගැලපෙන්නයි සංවිධානය වෙන්නේ. සම්බන්ධ වෙන්නේ. දැන් තියෙනවා <clears throat> පූර්ව જાතිවල බුද්ධ ශාසනවල භාවනා කරලා පළපුරුදුවා ඉන්නවනේ. ඒ පෙර ජාතිවල සමහර කෙනෙක් කායානුපස්සනාව වැඩියෙන් වඩලා තියෙනවනම් ඒ අතන්න මේ ජීවිතේ කායානුපස්සනාව තමයි ගැලපෙන්නේ, පිළිගන්නේ. සමහර කෙනෙක් පෙර ජාතිවල වඩලා තියෙන්න පුළුවන් වේදනානුපස්සන. එයාට අන්න වේදනානුපස්සන ගැලපෙනවා. සමහර කෙනෙක් චිත්තානුපස්සනාව වඩලා තිබුණා. එයාට අන්න චිත්තානුපස්සනාව ගැලපෙනවා. සමහර කෙනෙක් ධම්මානුපස්සනාවක් දිනු කරලා තිබුණා. එයාට අන්න ඒ කොටස් තමයි අවබෝධ වෙන්නේ පහසුවෙන්. ඔය හතරෙන් එකකින් පටන් ගත්තාම හතරම වැඩෙනවා. සතිපට්ඨාන හතරම වැඩෙනවා. ඒ වැඩිම නිසා එකට නිදසුණක් කියනවා දැන් කොළඹ රට කොළඹ අගනුවර නම් හතර පැත්තෙන් ප්‍රධාන මාර්ග හතරක්ම තියෙනවා. එතකොට මේ ප්‍රධාන මාර්ග හතරෙන් කොයි මාර්ගෙන් ආවත් එකම කොළඹ නගරයට ඇතුල් වෙනවා. ඒ වගේ කොතන හරි හතර දිශාවෙන් පිවිසෙන නගරයකට කොයි පාරෙන් ආවත් ඒ නගරයට පිවිසෙනවා වගේ මේ හතරෙන් පටන්ගෙන කොතනින් ගියත් ඉවරට පත් වෙනවා. නිවන් මාර්ගය. මේකේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන අන්තිමට ආනිසංස කතාවේ යෝනිකෝච භික්කවේ ඉමේ සතිපට්ඨානේ එවං භාවේය සත්වසානි යම් කිසි කෝචීවේ නම නියම නැහැ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් එවං භාවේය මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අවිරෙම් ආකාරයෙන් වඩන්නේ නම් සත්‍යවසානේ අවුරුදු 7ක්. අවුරුදු 7ක් වැඩුවොත් දිත්තේ ධම්මේ අඤ්ඤා මේ ජීවිතේම අරිහත්ය. අඤ්ඤා කියන දේ අරිහත්ය. සතිවා උපාදේශේසේ අනාගාමිතා. සමහර විට අරිහත්ය ලබන්න බැරි නම් අනාගාමිතාව හෝ ලැබෙනවා. එහෙම ගිහිල්ලා අඩු කලා කාලේ සමහර කෙනෙක් අවුරුදු 6කින් ලබනවා. සමහර කෙනෙක් 5කින් සමහර කෙනෙක් හතරකින් තුනකින් දෙකකින් එකකින් හත් මාසයකින් හය මාසෙකින් පස් මාසෙකින් අර මාසෙකින් තුන් මාසෙකින් දෙමාසෙකින් එක මාසෙකින් අඩ මාසෙකින් සමහර කෙනෙක් එක සතියකුත් ලබනවා ඔතන සඳහන් කරනවා <clears throat> මධ්‍යම ඥානවන්තෝ මේ මේ කියලා මධ්‍යම ඥානවන්තයෝ මධ්‍යම ඥානවන්ත කියන්නේ තීක්ෂණ ප්‍රඥාව නැහැ නමුත් අධිගම ලබන්න නුවණ තියෙනවා එයාටත් මෙහෙම දින 7 ඉඳලා ඉතින් අවුරුදු 4 දක්වා උන්වහන්සේ කාලයක් පෙන්නවා. තීක්ෂණ ප්‍රඥාව ඇති ගැඹුරට නොනැති අයට උදේ පටන් ගත්ත හවස මාර්ගඵල. හවස පටන් ගත්ත පහෝද උදේ මාර්ගඵල. ඒ තරමට මේ ධර්මය නිවනට යොමු වෙනවා. එතින්දි සඳහන් වෙන්නේ ඒවං භාවයේ කියන තැන දැන් අද කාලේ පැයක් එකක් භාවනා කරනවා. අනික් කාලේ වෙන වැඩවල එහෙම නෙමෙයි. ගත පච්චාගත වත කියන පිළිවෙලක් තියෙනවා. ගත පච්චාගත වත කියන්නේ දාස කොටස් පහකට බෙදා ගන්නවා. ඒ කියන්නේ දේවරුව හවස්වරුව දවල් කාලේ කොටස් දෙකයි. රාත්‍රී පෙර යාම මැදීම අලුයම. ඒකට රාත්‍රී කොටස් තුනයි පහයි. එයින් රාත්‍රී මැදීම පමණක් මැදීම කියන්නේ ඔරලෝසු පැයෙන් පැය හතරයි. රාත්‍රී 10 සිට 2 දක්වා. ඒ ටික පමණක් කයට පහසු ගන්නවා, විවේක ගන්නවා, ඇලවෙනවා. නිින්ද යන්න හෝ නොගැයෙන්න යන්න හෝ ඇලවෙලා කයට පහසු ගන්නවා. අනිත් හැම කාලෙම ඒ ඔරලෝසු පැයෙන් පැය 20ක්ම පියවරකින්වත් තොර නොවි භාවනාන් යෝගීව දාස ගෙවනවා. සිව් ඉරියව්වේ සිව් ඉරියව්වේම භාවනාවෙන් ඉඳලා ඉන්නේ. යනකොට එනකොට හැම විට මේක තමයි ගත පස්සා ගත කියලා කියන්නේ යනකොටත් එනකොටත් හැම වෙලාවෙම භාවනාවෙන්. ඔව් ඉතින් භික්ෂුවක් පින්දපාතේ දැන් ගිහි කෙනෙකුට පින්දපාතේ පිළිවෙලක් අවශ්‍ය නැති වුණත් ඒ හැම කෙනෙකුටම මේ පිළිවෙත කරන්න පුළුවන්. එහෙම කරන කෙනෙකුට තමයි මේක අධිගමය නියම වශයෙන් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ ජාති ජාති වල කල්ප සිය ගණන් ඈත සිටන් මේ මඟඵල නිවන් සුව ලබන්න හේතු වෙන දසපාරමිතා බෝධිපාක්ෂික ධර්ම මේවා දිනුනු තියුණු කරගෙන හිටියායටයි. ඒ අනිත් අයට මේ ජීවිතයේ ওই ගතපච්චාගතවතු පිරු පමණින් ප්‍රතිපත්තාන භාවනාවෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එයත් අන්න මතු භවයට උපනිශ්‍රේ වෙනවා. අපි ටිකක් කළත් ඒක ඒක අපට ප්‍රත්‍ය වෙන ඉදිරියට. ඒ නිසා බුද්ධ වචනේ සඳහන් වෙන්නේ අර සහතික වෙන්නේ ඒක සුදුසු පුජ්‍යලයන්. මේ භාවනාව නිසයට කරොත් ওই විදිහට කාල නියමයක් ඇතුව අධිකම ලබනවා. අර සරුවත් මහ රහතන් වහන්සේ මහාන කළා ශිෂ්‍යයේ. ඒ ශිෂ්‍යයා මේ ස්වර්ණ කර්ම ස්වර්ණ භාන නිපදෝන කුලයක උපන් කෙනෙක්. තරුණ වයසේ බොහෝම ලස්සන ශරීරයක් ඉතින් සරුවත් මහ රහතන් වහන්සේ අර ආශයානුසේන ඥානෙම නැති නිසා උන්වහන්සේගේ මේ අවබෝධයේ හැටියට නිහිතුවා මේ තරුණ භික්ෂුව බොහොම තරුණ වයස නිසා බොහොම මේ රාගාධික කෙනෙක් වෙන්න ඕනේ කියලා අසුම කමඨානම දුන්නා. මාස 4ක්. ඉතින් කිසිම අධිගමනයක් නැහැ. සමාධියක් ලැබුණේම නැහැ. පස්සේ රහතන් වහන්සේ හිතුවා මේ නමට බුදුරජාණන් වහන්සේගෙන් තමයි උපදෙස් ලැබෙන්න ඕනේ කියලා උදේක එකට ගියා. ඉහළ කාරණේ කිව්වා මේ නම මාස හතරක්ම අසුබ කමඨාන වැඩුවා ඉතින් කිසි අධිගමයක් ලැබුණේ නැති නිසා මම එකතු කරනා බුදුරජාණන් වහන්සේගේ උපදේශයක් ලැබෙන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කවුද කියලා. උන්වහන්සේ පිළිතුරක් දුන්න සාරිපුත්‍රය හන්දෑවේ අසවල් වෙලාවට වඩින්න මේ නම රහත් වෙලා ඒ කියන්න පුළුවන් කිව්වා. ඉතින් මොන උදේ වරුවේ භාවනා දුන්නේ නැහැ. උදේ වගේ පින්ඳ පාතේ වැඩලා කටයුතු නිම කරලා දානින් පස්සේ ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට උපදේශම් දුන්නා. නිලුම් මලක් පවලා දුන්නා. මේක අරගෙන ගිහින් අන්න අසවල් කුටිය ළඟ පිටපැත්තේ වැලි ගොඩක් තියෙනවා. එතනම තියෙනවා මේ ගිලක්. නිලුම්මානේ කුමුදු පිපෙන බිලක්. ඒ වැලි කොට උඩ මේ නෙළුම් මල තියාගෙන බලාගෙන ඉන්න කිව්වා. 아무තු භාවනාවක් කිව්වේ නෑ. ඉතින් නමුත් උන්වහන්සේට දැන් සරුවත් මහ රහතන් වහන්සේට උපදෙස් දීලා තිබුණා සමත භාවනා විපස්සනා භාවනා මඟඵල නිවන දක්වා යන හැටි කියලා දීලා තිබුණා. අද වාගේ පිටින් කියලා දෙනවා නෙමෙයිනේ. ඒ නිසා ඒක නම්යෙන් හඳුන්වන්න දෙයක් නැහැ. සසර භාවිතයකුත් තිබුණා. ඉතින් මේ නෙළුම් මාල බොහොම රතු පාටයි මේක දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට උන්වහන්සේට පූර්ව જાතියේ හේතු සම්පත් නිසා ලෝහිත කසින කියන කසින භාවනාව මතුණා. මතුවලා එතන ධ්‍යාන ලැබුණා. ධ්‍යාන ලැබෙන විපස්සනාට හැරුණා. හැරෙනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩේ ඉන්න හැටියට බුදුදස්මාලාවක් විදෝන ගාතාවක් දේශනා කළා විදර්ශනාවට අනුරූපව. එතකොටම රහත් වෙනවා. ඉතින් අන්තිමේදී එදා ඒ වෙලාවටම බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මහ රහතන් වහන්සේ වැඩියා. මේ නමත් දෙතෙන් ආව රහත් වෙලා. ඊපස්සේ පැවරුවා මෙන්න දැන් රහතන් වහන්සේ නිකේ කියන්නේ කියලා. ඒ මොකද උන්වහන්සේට පූර්ව භවයේ උපනිශ්‍රේත වුණේ ආත්මහා 500ක්ම ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන කුලයක ඉපදලා තිබුණා. අර රන් ආභරණ හදන්න රත්තරන් උණු කරනවානේ. ඒ උණු කරන මේ කෝව කියලා කියන්නේ උදුන උදුනට දදන්නේ නිලුම් මලක ප්‍රමාණය ගින්දරට. ඒකට වෙන දර වර්ගයක් ඇති මං හිතනවා මේ බොහොම සරල જાතියක් ඕනේනේ. ඒ ඒකෙන් නෙළුම් මලක ප්‍රමාණයට විතර බැලීම නිසා පෙර જાතියේ කවුරු හරි උපදෙස් තියෙන භාවනාවට හැරෙන්න පුරුදු වෙලා තිබුණා. පෙර જાතියේ. ඒ හේතුකටගෙන මේකෙදි නෙළුම් මල බලාගෙන ඕ මනස සමාධිමත් වුණා. සමාධි විදර්ශනාවට හැරුණා. ඒ වාගේ අර හේතු සම්පත් ඇති අයට තමයි මේ තීක්ෂණ ප්‍රඥාවන්තයාට උදේනම් පටන් ගන්න අවසනකට මාර්ගඵල. ඒ අනිත්‍යයට ඒක ඔච්චර කළත් ඒ ජීවිතේ ලැබෙන්නේ නැහැ. එයත් ගන්න මතුවටම උපනිශ්‍රේ වෙනවා කරන භාවනා කෙටියෙන් කරත් ටිකක් කරතත් ඉතින් වැඩියෙන් කරනවාටදී මේකේ බලය වැඩි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ බුද්ධ වචනෙන් සඳහන් වෙන භාවනා ක්‍රම යන්තා කරගෙන හිටියොත් ඒක මතු මතු භාවයන්ට උපනිශ්‍රේ වෙලා බලාපොරොත්තු වෙන මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. එනිසා අපි මේ කාලේ පුළුවන් තරම් උත්සාහවන්ත වෙනවා. සමහර කෙනෙක් කියනවා මට නැවත උපදින්න ඕන නැහැ කියලා කියන අය ඉන්නවා. නමුත් ඒ කිව්වට ලැබෙන්නේ නැහැ. ඒකට හේතු සම්පත් පරිපූර්ණව තිබිලා ඒට අදාළ භාවනා කළොත් ලැබෙන්න පුළුවන්. නමුත් අපි මේ භාවනා කරන්න ඕන ප්‍රතිඵල ඉක්මනින් ලබන චේතනාව නෙමෙයි. ප්‍රතිඵලය ලැබෙන්න ප්‍රතිපත්තියටයි අයිති. ප්‍රතිපත්තිය හරියට කරනකොට යම් දවසක ප්‍රතිඵලය ලැබෙනවා. ලැබෙනවා. දැන් අපේ දොස්තර මහත්මලා දන්නවා සමහර ලෙඩෙක් කියලා අනේ මට ඉක්මනින් සනීප වෙන්න ඕනේ. නම් දොස්තර මහත්තයා දන්නවා සනීප වෙන්න පුළුවන් කාලේ. එක්ක දවස් තුනෙන් නැත්නම් සතියක් විතර සති සති කාල පරිච්ඡේදයක් යනවා ඒ ලෙඩේ හැටියට. තුවාලයක් වුණත් එහෙම ඒක පාට සුව කරන්න බෑ. නමුත් ලෙඩා හිතනා නේ මේ වේදන වේදන ඉක්මනින් සුව කරගන්න. ඒ ඒ වගේ තමයි ඉතින් දුක වැඩි වැටෙනකොට අනේක්මනින් නිවන් දකින්න කියලා හිතනවා. හිතුවට එහෙම ඉක්මනින් නිවන් ලැබෙන එකක් නෙමෙයි. ඒකට අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න ඕන. ඔව් දැන් අර අට කතා උපමාවක් කියනවා ගොවිතැන ගැන. දැන් හත් මාසෙන් පැහැෙන වී වර්ගයක් තියෙනවා. හත් මාසෙන් පැහැෙන වී වර්ගයේ වපුරලා ගෝවියා හිතුවත් මට තුන් මාසෙන් යසන ඉලක්ක ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. නමුත් ගෝවියා කරන්න පුළුවන් වැඩේ තමයි ඒ ගොවි පොළ ආරක්ෂා කරන්න ඕනේ. වතුර කෝර යොදලා වල පැලැටි නෙලලා සතුන්ගෙන් ආරක්ෂා කරගෙන හත් මාසය යනකොට මෙන්න යාට නෙලන්න පුළුවන් අස්සන ටික. ඒ වාගේ කාල පරිච්ඡේදයක් මේකට යනවා. ඒ යන්නේ තමන්ගේ සිතේ දියුණුව අනුව තමයි. අනුව. ඒ භාවනාව කවදාකවත් එක තත්පරයක් කළත් අපත යන්නේ නැහැ නිවන් කතා කරන. ඒ නිසා අපි ඒක තේරුම් ගත්තාම ඉතින් අපිට පුළු පුළුවන් හැම වෙලාවෙම භාවනා මානසිකාරයක් ඉතින් පුරුදු කරගන්න පුළුවන්. සම්පූර්ණ වාක්‍යයෙන් දැන් අවුරුදු 7ක් දැන් සතිපට්ඨාන හතර මේ වඩන්න ඕනද නැත්නම් එකකින් පුළුවන් නේද? හරි දැන් කියවනේ එකක් වඩනකොට හතර වැඩෙනවා කියලා. එකක් වඩනකොට දැන් අපි ආනාපාන සති සූත්‍රය කියලා තියෙනවා මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ඤාසකේ එතන තියෙනවා. දැන් හුස්ම ගැන බලන එක ආනාපාන සතියෙන් කරන්නේ. හුස්ම ගන්න බැලීමේදී සතිපට්ඨාන හතරම වැඩෙනවා. අපි හිතනවා කායानुපස්සනාව නෙවෙයි පටන් ගන්නේ. කොහොමද වැඩෙන්නේ <clears throat> දැන් හුස්ම රැල්ල කයට සම්බන්ධයි කාය සංකාරයනේ ඒක මෙනි කාය අනුපස්සනාව ඒ මෙනෙහි කරන සිත සිත තුල තියෙන චිත්තජයශික ධර්ම 34ක් එක ජවන් සිතක් ගන්න ජවන් සිත්වල ඒ 34ෙම තියෙනවා සතිය ඔය සතිය සම්ප්‍රයුක්ත වෙනවා එතන තියෙන ඒ සිතේම තියෙන වේදනාවට ඒ සිතේ තියෙනවා සෝමනස්ස වේදනාව බොහෝ සෙයින් නැත්නම් උපේක්ඛා වේදනාව. එතකොට මේ වේදනාව සතියෙන් යුක්ත නිසා වේදනානුපස්සනාවට ඉබේ කියන්නේ ධර්මතාවක. ඒකට සම්ප්‍රයුක්ත අමුතින් හිතන්න දෙයක් නැහැ. ඊළඟට ඒ සිත තියෙනවා ඒ ඡායසික ධර්ම 33ත් එක හිත තියෙනවා. එතකොට එතන සතිය සතියෙන් සිත සම්ප්‍රයුක්තයි. සිත වැඩෙනවා. චිත්තානුපස්සනාව. ඊළඟට අනිත්‍යශක ධර්ම තියෙන ඔක්කොම වේදනාව හැර මේ සංඥාවත් හැර සිතක් හැර ඉතිරි ඡායසික ධර්ම එතකොට තියෙනවනේ 31ක් ඒ ධර්ම කොටාසෙ අර සතියෙන් යුක්තයි ඒ ධම්මානුපස්සනාව ඒක නිසා ආනාපාන සතිය වැඩිමින් සතිපට්ඨාන හතරම වැඩෙනවා දැන් බුද්ධ වචනේ සූත්‍ර දේශනාවකම තියෙනවානේ. ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණේති. සතිපට්ඨාන හතර පරිපූර්ණේ. චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකත සත්ත බුද්ධංගේ පරිපූර්ණේති. බුද්ධංග හත වැඩි වෙනවා. බුද්ධ සත්‍ය බොද්ධංග බොද්ධංග භාවිතා බහුලීකතා විද්‍යා විමුක්ති ඵල සත්‍ය කිරියා හොති විද්‍යා විමුක්ති ඵල ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ආදි දේවල් එතකොට විමුක්ති කියන්නේ මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා